දැන් මේ ආනාපාන සති සූත්‍රය අපිට හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම නිකායේ එන ඊටාම ප්‍රණීත සූත්‍රයක්. එහෙම නැත්නම් ඊටාම රසවත්, ඊටාම වැදගත් සූත්‍රයක් තමයි මේ ආනාපාන සති සූත්‍රය. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මිගාරුමාතු මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටිනවා. උන්වහන්සේ බලනවා දැන් මේ නවක භික්ෂූන් වහන්සේලා බොහොම උනන්දුවෙන් භාවනා කටයුතු වල යෙදෙනවා. ඒ නවක භික්ෂූන් වහන්සේලාට සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, ඊළඟට මහා කප්පින මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වගේ බොහොම ප්‍රබල රහතන් වහන්සේලා උනන්දුවෙන් අවවාද අනුශාසනා දෙනවා. ඉතින් මේ අවවාදාන අනුශාසනා ලබන ඒ නවක භික්ෂූන් වහන්සේලා ඊටාම උත්සාහයෙන් වීරයෙන් යුතව කටයුතු කරනවා. භවනාවේ යෙදෙනවා. ඉතින් මෙහෙම කටයුතු කරන බව දැකලා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම තවත් කාලයක් මේ මිගාරමාතු ප්‍රාසාදයේම වැඩ සිටින්න අදහස් කරනවා. නිසා ඔබ වහන්සේලාත් ආයුෂ්මතුන් වහන්සේලාත් මේ තම තමන්ගේ භාවනා කටයුතු වල ඉතා හොඳින් නියැලෙන්න කියලා අන්න ප්‍රකාශයක් කරනවා. මොකද චාරිකාවේ වැඩියොත් දැන් මේ අවස්ථාවේදී අර කරගෙන යන භාවනා කටයුතු වලට යම් අවහිරයක් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කෙරීගෙන යන භාවනා කටයුත්තට අනුග්‍රහ කිරීමක් වශයෙන් අන්න තව දුරටත් මේ මිගාරමාතු ප්‍රාසාදය ඇසුරු කරගෙනම කටයුතු කරන්න අන්න අදහස් කරනවා. ඉතින් මේ විදිහට යනකොට ඔන්න තව දුරටත් අර මහරහතන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා 10 දෙනා වශයෙන් අරගෙන 20 දෙනා වශයෙන් අරගෙන 30 දෙනා වශයෙන් අරගෙන 40 දෙනෙක් වශයෙන් අරගෙන මේ විදිහට මේ අලුතෙන් පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාව හික්මවනවා. භාවනා කටයුතු කරන ආකාරය කියලා දෙනවා. ඉතින් මෙහෙම හොඳින් කටයුතු කරගෙන යනකොට ඇතම් කෙනෙක් සෝවාන් සෝවාන් ඵලයටපත් වෙනවා. ඇතම් කෙනෙක් සකදාගාමි ඵලයටපත් වෙනවා. ඇතම් කෙනෙක් අනාගාමි ඵලයටපත් වෙනවා. ඇතම් කෙනෙක් සව් කෙලෙසුන් නැසා රහත් වෙනවා. ඉතින් මෙහෙම කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ එක් දිනක් මේ සම්පූර්ණ මේ පොහොය දවසක ඒ කියන්නේ පසළොස්වක පොහොන් පොහොය දවසක මේ රැස් වෙලා ඉන්න බොහෝම නිශ්ශබ්දව තුෂ්ණීම් බුහතව රැස් වෙලා ඉන්න භික්ෂු සංඝයා දිහා බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මෙබඳු භික්ෂු පිරිසකට යම්සි කෙනෙක් සල්ප වූ දෙයක් දෙනවා නම් ඒක මහත්ඵල මහානිසංස වෙනවා. යම්සි කෙනෙක් මහත් වූ දෙයක් දෙනවා නම් ඒකත් මහත්ඵල මහානිසංස වෙනවා. ඒ නිසා මහණෙනි මෙන්න මේ දුරට තව මේ ආකාරයට තව දුරටත් තම තමන්ගේ භවනා කටයුතු වල නියැලෙන්න කියලා. අර එතන වැඩ සිටපු සියලුම දෙනාට ගැළපෙන අන්දමේ කමඨහනක් වශයෙන් තමයි මේ ආනාපාන සති භාවනාව දේශනා කරන්නේ. ඉතින් එතෙන්දී උන්වහන්සේ පෙන්වලා දෙනවා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා මෙතන විවිධ භාවනා කරමින් සිටිය පිරිස් ඉඳලා තිනවා. කියන්නේ ආනාපාන සතිය කරෝ පිරිස් ඉඳලා තිනවා, මෛත්‍රී භාවනාව, මුදිතා භාවනාවක්, උපේක්ෂා භාවනාවක් මේ ආදී වශයෙන් විවිධාකාර අන්දමේ භාවනා ක්‍රම හදාරමින් බහුලීකృత කරමින් කරපු පිරිසක් ඉඳලා තියෙනවා. දැන් මේ සියලු දෙනාටම ගැළපෙන ක්‍රමයක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය දේශනා කරන්නේ. දැන් අපි එක්තරා අන්දමකින් ක්‍රමානුකූලව අපි පසුගිය දේශනා වාරවලදී මේ ආනාපාන සතියෙන් කොහොමද කායानुපසනාව වැඩෙන්නේ? ආනාපාන සතියෙන් කොහොමද වේදනානුපසනාව වැඩෙන්නේ? ආනාපාන සතියෙන් කොහොමද චිත්තානුපසනාව වැඩෙන්නේ ආනාපාන සතියෙන් කොහොමද ධම්මානුපසනාව වැඩෙන්නේ කියලා කතා කළා. ඊළඟට කායानुපස්සනාව හරහා කොහොමද සප්තබොජ්ජංගයන් වැඩෙන්නේ? වේදනානුපස්සනාව හරහා කොහොමද සප්තබොජ්ජංගයන් වැඩෙන්නේ කියලත් කතා කළා. ඉතින් මම අද අදහස් කළා චිත්තානුපස්සනාවෙන් කොහොමද සප්තබොජ්ජංගයන් වැඩෙන්නේ කියන කාරණාව ගැන මතක් කරන්න. මොකද මේ සූත්‍රය හරිම ප්‍රබලයි. මේකෙදි එක දෙයක් ප්‍රගුණ කිරීම හරහා ධර්මතා හතරක් වැඩිලා තියෙනවා. ඒ ධර්මතා හතර ප්‍රගුණ කිරීම හරහා ඔන්න තවත් ධර්මතා හතක් වැඩෙනවා. ඒ ධර්මතා හතක් ප්‍රගුණ කිරීම හරහා ඊ타ම සුවිශේෂී වූ විඥා විමුක්ත කියන ඒ තුම් වූ මාර්ගඵල ප්‍රතිවේදය ලබා ගන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ ආනාපාන සතිය කියන එකම ධර්මතාවයක් දිනු කිරීම හරහා ඒ ඔස්සේම ගිහිල්ලා අපිට සතර සතිපට්ඨානයක් දිනු කරගන්න අවස්ථාව තියෙනවා. සතර සතිපට්ඨානයේ මනාව ප්‍රගුණ කිරීම තුලින් බොජ්ජංග 7 දිනු කරගන්න අවස්ථාව ලැබෙනවා. බොජ්ජංග හතමනාව දිනු කිරීම හරහා විඥා විමුක්ති කියන ඒ නිර්වාණ අවබෝධය ලබා ගන්න අවස්ථාව තියෙනවා. එතකොට මෙතන මේ ඊටාම එක්තරා අන්දමකින් කෙටි පාරක් බුදුරජාණන් වහන්සේ අපිට විවර කරලා තියෙනවා. දැන් පින්වත්නි අපේ අවධානය යොමු වෙන්නේ චිත්තානුපස්සනාවෙන් කොහොමද මේ බොජ්ජංග ධර්මයන් දිනු වෙන්නේ? බොජ්ජංග කියන වචනය ධර්මයේ යෙදෙන්නේ බෝධාය සංවත්තන්තීති කෝ බික්කු බොජ්ජංගාති වුච්චති කියලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් එනවා බික්කු සූත්‍රයේ බොජ්ජංග සංයුත්තේ මේකෙන් අදහස් වෙන්නේ මේ අවබෝධයේ පිණිස පවතින ධර්මතා කියන අදහසින් තමයි මේවට බොජ්ජංග කියන වචනේ පාවිච්චි වෙලා තියෙන්නේ. එතකොට මේ බොජ්ජංග කියන ධර්මතාවයන් අපේ මේ භාවනා කටයුත්තේදී ක්‍රමානුකූලව වැඩෙන්න ඕනේ. එතකොට මේ පිංතුන් අහලා ඇති ධර්මයේ විස්තර වෙනවා සත්‍ය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. මුලින්ම අපට සතර සතිපට්ඨාන ධර්මයන් හම්බ වෙනවා. හම්බ වෙනවා. ඊළඟට සතර ඉත්තිපාද ධර්මයන්, සතර සම්‍යක් ප්‍රධාන වීරයන්, ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්මයන්, පංච බල ධර්මයන්, සප්ත බොජ්ජංග ධර්මයන්, ඊළඟට ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට සප්ත බොජ්ජංග ධර්මයන් මේ මාර්ගයේ ටිකක් එහාට ගිහිල්ලා හම්බ වෙන්නේ. මොකද එක පාර්ටම කෙනෙක් බොජ්ජංග මට්ටමකට එළඹෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙනවා ක්‍රමානුකූලව මේ අපි දිනු කරන ධර්මතාවයන් ක්‍රමානුකූලව වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේවා පොතක් පතක් බලලා එහෙම නැත්නම් වෙනත් කටයුත්තක් කළා දිනු කරගන්න හරි අමාරුයි. ඒ වෙනුවට අපි මේවා ප්‍රායෝගිකව යෙදීමෙන්මයි දිනු කරගත යුත්තේ. ඉතින් ඒ කාරණාව මනාව පැහැදිලි වෙනවා. දැන් මේ බොජ්ජංග ධර්ම එක එකක් දිනු වෙන ආකාරය බුදුරජාණන් වහන්සේම මේ ආනාපාන සති සූත්‍රය විස්තර කරනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අපි අද මාත්‍රිකාව උනේ චිත්තානුපසනාව හින්දා දැන් චිත්තානුපසනාව කොටසදී එනවා චිත්තපට සංවේදී අස්ස සිස්සාමිත සික්ඛති දැන් මේ ආනාපාන සතිය හරහා යන්නේ ආනාපාන සතිය හරහා ඔන්න අපිට මුලින්ම කායानुපසනාව කොටසදී හම්බ වෙනවා ඔන්න හිත මේ ආස්වාසය පිළිබඳව දැනුවත් වෙනවා. ප්‍රස්වාසය පිළිබඳව දැනුවත් වෙනවා. ඊළඟට ආස්වාසයේ දිග දිග නම් ඔන්න ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. කෙටි නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. ඊළඟට ආස්වාසයේ මුලුල්ලම සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. ප්‍රස්වාසයේ මුලුල්ලම සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. මේ විදිහට ක්‍රමානුකූලව අපි හික්මනකොට ක්‍රමානුකූලව හිත හික්මවනකොට ඔන්න හිත තව තව තැම්පත් වෙනවා. ආනාපානය තැම්පත් වෙනවා. ආනාපානය තැම්පත් වෙලා සියුම් වෙලා සූක්ෂම වෙලා ඔන්න පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති කියලා මේ ආස්වාස ප්‍රස්වාසය. ඊටාම හොඳින් තැම්පත් වෙනවා. ඔන්න අපේ කායanusasana කොටස සම්පූර්ණයි කියලා සම්පූර්ණයි නෙමෙයි ඒකාතකින් එක්තරා අන්දමක සංදිස්ථානයකට පැමුණා කියලා කියන්න පුළුවන්. ඊළඟට වේදනානුපස්සනාවත් ඔය ඔස්සේම යනවා නම් ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා දැන් සංසිඳිච්ච හිත සංසිඳිත ආනාපානය හරහා එක්තරා අන්දමක ප්‍රීතියක් සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. පීතිපටි සංවේදී අස්ස සිසාමිත සික්කති. දැන් මේ ප්‍රීතිය දිහාත් තමන්ගේ ප්‍රීතියක් ලොකු කරලා බලන්න යනවා වෙනුවට මේක මේ හේතුන් නිසා හට අරගෙන තියෙනවා. දැන් මේ ආනාපාන සතිය සංසිඳිලා තියෙනවා. කලින් වගේ හිත එහාට මෙහාට දුවන්නේ නැහැ. බොහොම සංසිඳීමෙන් යුක්තව ආස්වාද ප්‍රසආද ක්‍රියාවලිය තුලම සූක්ෂම වෙච්ච ආස්වාද ප්‍රසආද ක්‍රියාවලිය තුලම සංසිඳිලා තියෙනවා. ඒ හරහා ඔන්න හිතේ කෙලෙස් යටපත් වෙලා සතුටක් මෝදු වෙනවා. ඒ සතුට සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. සුඛපටි සංවේදී අස්ස සිසාමි තිසික්කති. ඊළඟට ඇතැම් වෙලාවට හිතට විවිධාකාර සංඥාවන් එන්න පුළුවන්. විවිධාකාර රූප පේන්න පුළුවන්. හොඳ රූප වෙන්න පුළුවන්, නරක රූප වෙන්න පුළුවන්. හැබැයි මේ එකක්වත් පාර නෙමෙයි. ඒ සියල්ල අතහැරලා දානවා. සියලු සංඥා පාර නොවන බව තේරුම් අරගෙන ඒවට අවධානය යොමු කරන්නේ නැතුව අන්න පස්සම්භයං චිත්ත සංඛාරං අස්සසීසාමිති සික්කතේ කියලා වේදනානුපස්සනා කොටසේ අපිට අන්තිමට හම්බ වෙනවා. මේ දැනිච්ච යම් යම් සුඛ වේදනා දුක් වේදනා තියෙනවා නම් ඒවත් සමනය වෙන්න අතහරිනවා. ඊළඟට හිතට දැනුණා නම් යම්සේ සංඥාවන් මතුණා නම් රූප සංඥා වශයෙන් ඒවත් සමනය වෙන්න ඉඩ හරිනවා මොකද අපි අවධානය යොමු කළේ නැත්නම් ඒවා සමනය වෙනවා ආයි අපිට ඕක තල්ලු කරන්න කියලා විශේෂ වෑයමක් නොකලත් අපි ඒවට උදව් කළේ නැත්නම් අපි ඒවා ඔස්සේ ගියේ නැත්නම් අන්න ඒවා අපේ අවධානය නොලැබීම නිසා අපි මගහැරීම නිසා ඔන්න ඒවා ඉබේම හිතෙන් මැකිලා යනවා. දැන් මේ පිරිසුදු වෙච්ච හිතක් දිහා තමයි දැන් ඔන්න බලන්නේ චිත්තපටි සංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. දැන් මේ චිත්තානුපසනාව කොටසෙදී එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් මේ එකඟ වෙච්ච හිතක් දිහා තමයි බලන්නේ. බුදුරජාණන් වහන්සේම මේ කොටසදී කියනවා මේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං නවදාමි. දැන් මේ කැළමිච්ච හිතක් සහිත කැළමිච්ච සතියක් සහිත එහෙ මෙහෙ වෙච්ච සතියක් සහිත කෙනෙකුට මේ ආනාපාන සති භාවනාව මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්නේ නැහැ කියනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ භාවනා මාර්ගයේ ක්‍රමානුකූලව අපි යනවා නම් මේ ඉන්ද්‍රිය ධර්මයන් සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රමානුකූලව වැඩෙනවා. එතකොට අපි මේ වැඩෙන්න ඉඩ දෙන්න ඕනේ. අපි එකපාරටම අපේ හදිස්සිය තියුණු පමණට මේවා එකපාරට බොජ්ජංග මට්ටමට දිනු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කටයුතු වල කාලයක් නියැලෙන්න ඕනේ බව පිළිගන්න වෙනවා. අපේ හදිස්සියට මේවා වැඩෙන්නේ නැහැ. අපි හැබැයි අතහරින්නෙත් නැහැ. මේක කරන්න බෑ කියලා අතහරින්නෙත් නැහැ. කරන්න පුළුවන්. පුළුවන් විශ්වාසය ඇති කරගෙන අපි යෙදෙනවා. අදත් යදෙනවා හෙටත් යදෙනවා ඉංගනිද්දරත් යදෙනවා ඔය විදිහට අපි නිරන්තරයෙන්ම මේ කටයුත්තේ යෙදෙනවා. ඉතින් මේ යෙදෙනකොට දැන් ඔන්න අවස්ථාවක් ආවා. දැන් මේ හිතත් හිතින් බලන්න පුළුවන් ඔන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් මේ හිත දිහා බලාගෙන ඉන්නකොට හැබැයි හිතේ තියෙන කෙලෙස් ගති පුරුදු නිසා ඔන්න දැන් රාග හිතක් එන බව තේරෙනවා. දැන් කලින් නම් උනේ අපි භාවනාවක නියැලෙන්න කලින් රාග හිතක් ආපු ගමන් අපි ඒ රාග හිතට ඉඩ දෙනවා. රාග හිත ඉතින් දිගට දිගට අපි ඒ ඔස්සේ යනවා. මාලිගා හදනවා. ගිහිල්ලා අන්තිමට අපි රාගයට කොටු වෙනවා. රාගයට ගොදුරු වෙනවා. අපි දමු ද්වේෂසිතක් එනවා. ද්වේෂය ඔස්සේ හිත හිතා යනවා. තව තව ඒකට උමනා කරන බඩු මුට්ටු ඔක්කොම ඉතින් හම්බ වෙනවා අපි හිත හිතා යනකොට. ඉතින් ද්වේෂයෙන් ඇවිලෙන්න පටන් ගන්නවා. නමුත් පින්වත්නි මේ අවස්ථාවේදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි සති ආරක්ෂාව යටතේ මේ කටයුත්ත දැන් කරන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතක් කරන්නේ. මේ මට්ටමට වෙනකොට එනකොට හොඳට තහවුරු වෙච්ච සතියක් තියෙනවා. ඒ තහවුරු වෙච්ච සතියෙන් තමයි දැන් මේ හිත දිහා බලන්නේ. සතිය සහිතව තමයි හිත දිහා බලන්නේ. දැන් මේ හිත දිහා බලද්දී ඔන්න දැන් Taman තේරෙනවා ඒත් මොකක්දෝ පුරුද්දකට ඔන්න රාගයකට හිත යනවා. මොකක්දෝ පුරුද්දකට ඔන්න ද්වේෂයකට හිත යනවා. දැන් මේ යන හැටි බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ඉන්නේ හරියට නිකන් අනුන්ගේ දෙයක් බලානවා වගේ රාගයක් ආවා කියලා Tamanට ද්වේෂ කරන්නේ නැහැ. ද්වේෂයක් ආවා කියලා Taman පහත් කරගන්නේ නැහැ. මේ හිතේ ස්වභාවය තාම මේක තමයි. විවිධාකාර අනුසය ධර්මයන් ආශ්‍රව ධර්මයන් තියෙනවා. ඒ නිසා මේවා මතුවෙනවා. ඒ බව Taman පිළිගන්නවා. දැන් මේ රාගය කියන එක, ද්වේෂය කියන එක, මෝහය කියන එක අපේ භාවනාවට රුකුලක් කරගන්නයි යන්නේ. භාවනාවටම අමුද්‍රව්‍යයක් කරගන්නයි හදන්නේ. අපේ ලොකු සානාසේ හරි ලස්සන උපමාවක් දෙනවා. දැන් මේ පිඟුතුන් දන්නවා කොම්පෝස්ට් හදනවා. කොම්පෝස්ට් පොහොර හදන්න අපි භාවිතා කරන්නේ ඊටාම දුගඳ හමන මේ කුණු මේ කුණු බාහිර ආදී තමයි ඔක්කොම දන්නේ. ආහාර ටික නරක් වුණා නම් ඒකත් දානවා. වෙනත් සතෙක්ගේ බලමුත්‍ර හම්බුණා නම් ඒකත් දානවා. මේ විදිහට කැලි කසල තියෙනවා නම් ඒකත් දානවා. අන්තිමට කාලයක් ගියාට පස්සේ මේ කුණු ටිකම කොම්පෝස්ට් පොහොර බවට ඊටාම ශාස්ත්‍රීය පොහොරක් බවට පත් වෙනවා. ඔය වගේමයි දැන් මේ හිතේ එන කුණු කන්දල්ම තමයි මේ අවස්ථාවේදී භාවනාව සඳහා භාවිතා වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු චitte චිත්තානුපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. උපට්ටි තස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා. දැන් කෙනෙක් දැන් ඔන්න හිත දිහා බලාගෙන ඉන්නවා. හිත දිහා දැනුවත් භාවයකින් ඉන්නවා. අනිත් ඒ ඊටාම ප්‍රබල වෙන අවිද්‍යාව එහෙම නැත්නම් දැඩි ලෝභය, ද්වේෂය අයින් කළා. දැන් හිත දිහා බොහොම මදහත් සිතින් සැහැල්ලුවෙන් බලන් ඉන්නවා. දැන් එතකොට හිත දිහා බලන්න පුළුවන් මුලා නොවෙච්ච සතියක් මේ තැනත්තාට තියෙනවා. එතකොට යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනු උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛුනු ආරද්ධෝ හෝති අන්න බුදුරජාණන් වහන්සේ කියනවා යම් අවස්ථාවක දැන් මේ හිත දිහා බලාගෙන ඉන්නවා නම් මුලා නොවෙච්ච සතියකින් අන්න ඒ අවස්ථාවේදී සති සම්බොජ්ජංගය පටන් ගත්තා. සති සම්බොජ්ජංගේ වඩන්න ඒ යෝගාවචරයා පටන් ගත්තා කියලා කියනවා. හැබැයි පටන් ගත්ත විතරයි. දැන් හිත එහා මෙහා ගිහිල්ලා නැහැ. එළඹිච්ච සතියක් තියෙනවා ප්‍රබල සතියක් තියෙනවා ඒ ප්‍රබල සතියෙන් හිත දිහාට නැඹුරු වුණා කය දිහා ගත්තෙත් නැහැ ආනාපාන සතිය ගත්තෙත් නැහැ, වේදනාව ගත්තෙත් නැහැ, හිත දිහාම බැලුවා. දැන් අපිට ඕනනම් කයට දාන්න පුළුවන්, වේදනාවකට දාන්න පුළුවන්. නමුත් දාන්නේ නැහැ. දාන්නේ අපේ අවධානය යොමු වෙන්නේ හිතට. හිතට අවධානය යොමු වුනහම හිත පැහැදිලිව පේනවා. හිතේ මුලාවක් මුකුත් නැහැ. දැන් මේ පේන්නේ හොඳ දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි මේ රාගයක් පේන්නේ. ඔන්න රාගයක් හිතේ තියෙනවා. හිතේ රාගයක් තියෙන බව දැනගන්නවා. දැන් මේ රාගයක් මේ තියෙන්නේ කියලා දැන ගැනීමත් ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගයන් බවට පත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා සෝ තථාසතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති. පවිචයති පරිවිමංසං ආපජ්ජති. දැන් මේ අපේ සතියට අහුවෙච්ච ධර්මතාවය තුල මොකද්ද තියෙන්නේ කියලා සොයලා බලනවා. විශේෂයෙන් හොයලා බලනවා. විමසලා බලනවා. අන්නේ විමසා බැලීම හරහා ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. හැබැයි හම්බ වෙන උත්තරය රාගය වෙන්න පුළුවන්. දැන් මේ හිතේ තිබුණේ රාගේ ඔන්න අපි විමසලා බලද්දී හොයලා බලද්දී ඔන්න දැන් රාගේ තියෙනවා කියලා හම්බුණා. ඒ විමසා බැලීම හරහාම ධම්මවිචේ සම්බොජ්ජංගේ දියුණුණා. ඊළඟට තස්ස ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවීමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනම්. දැන් මේ කටයුත්ත කරගෙන යනකොට සමහරලාට හිත ඉතින් මැලි වෙනවා. මොකද හම්බ වුණේ මණිකක් නෙමෙයි. හම්බ වුණේ කුණු කන්දලයක්. හැබැයි ඉතින් ඔන්න හිත දැන් පස්ස ගහනවා. දැන් මෙච්චර සිල් සමාදන් වෙලා මේ තරම් භාවනා කළා මේ හම්බ වුණේ රාගයක්. හම්බ වුණේ ද්වේෂයක්. හිත මැලිවෙද්දී ආයෙ ඔසලා තිනු නෑ මේ මගේ රාගේ නෙමෙයි. මගේ ද්වේෂයක් නෙමෙයි. මේ හේතුන් නිසා හටගත්ත රාගයක් තියෙන්නේ. හේතුන් නිසා හටගත්ත ද්වේෂයක් තියෙන්නේ. එහෙනම් මම ඒ තරම් හිතේ විපිලිසර භාවයක් කලබල වෙන්න දෙයක් නැහැ. මම මේක මේ රාගේ බව තේරුම් ගත්තා. එපමණක්ම සෑහෙන ප්‍රමාණවත්ින් වත්තේ. අපි මේ රාගයේ රාගයේ හැටියෙන් දේශ තේරුම් ගත්තනම් දේශයේ දේශයේ වශයෙන් තේරුම් ගත්තනම් ඒ ඒ ක්ලේශය ඒ ඒ ක්ලේශයේ හැටියෙන් තේරුම් ගත්තනම් එතනම පින්වත්නි ඒගොල්ලන්ට දෙන ශක්තිය හීන වෙලා යනවා. අපිමයි ඒගොල්ලන්ව ශක්තිමත් කරන්නේ. ඉතින් අපි ඒ ක්ලේශය ක්ලේශය වශයෙන් තේරුම් ගත්තනම් තව දුරටත් ඒකට මුලා නැතුව ඒකට උල්පන්දම් දෙන්නේ නැතුව අනුග්‍රහ කරන්නේ නැතුව අපි සතිමත්වයේ දිහා බලනවා නම් අන්න ඒක ක්‍රමානුකූලව හීන වෙන්න ගන්නවා. බැරි වෙලාවත් හිත මලානික වෙන්න යනවනම් මේක කරන්න බෑ කියලා හිතෙනවා නම් අන්න ඔසවලා තබනවා. ඒ නැවත නැවත ඔසවා තැබීමෙන් අන්න විරිය සම්පොජ්ජංගේ දියුණු වෙනවා. දැන් විරිය සම්පොජ්ජංගේ දියුණු වෙද්දී ආරද්ධ විරියස්ස uppajjati පීති නිරාමිසා. අන්න දැන් මේ කරන කටයුත්ත මේ රූපයක් බලලා සද්දයක් අහලා කරනවා වගේ කටයුත්තක් නෙමෙයි. දැන් මේ ඇතුළතට නැඹුරු වෙලා ආධ්‍යාත්මයේ ගමනකට තමයි මුල පුරලා තියෙන්නේ. එතකොට මේ කලින් මුලා වෙච්ච දේවල් මුලා නොවි අවබෝධයෙන් සතියෙන් බලනකොටම දැන් Tamanට අවබෝධයක් එනවා මම මේ සතිය පාවිච්චි කළා දැන් කලින් වගේ මුලා නොවි ඔන්න රාගයත් රාගයේ වශයෙන් තේරුම් ගත්තා. ද්වේෂයත් ද්වේෂයේ වශයෙන් තේරුම් ගත්තා. හිතේ යම් මිපිලිසර බවක් තියෙනවනම් වික්ෂිප්ත භාවයකට යනවනම් ඒකත් තේරුම් ගත්තා. කියලා මේ ටික ටික තමන් පිළිබඳවම ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. දවසකින් දෙකෙන් නෙමෙයි මේ කටයුත්තේ යෙදෙන්න යෙදෙන්න අර निराமிස ප්‍රීතියක් ඔන්න එන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න ඔය මට්ටම ප්‍රීති සම්බොජ්ජංගේ වැඩිමක් කියලා. එතකොට මේ අපේ කරන කරගෙන යන කටයුත්තේ එක පාරටම සියල්ල සියලුම බොජ්ජංගයන් වැඩිමක් නෙමෙයි. ටික ටික ඒ බොජ්ජංගය ටිකින් ටික මෝදු වෙන්න පටන් ගන්නවා. මුලින් හොඳ ආකාරම මේ ඒ ඒ ධර්මතාවයන් රාගයක් වේවා, ද්වේෂයක් වේවා, වික්ෂිප්ත බවක් වේවා, එකඟ බවක් වේවා මේවා ඒ ධර්මතාව ස්වභාවයක් බව හේතුන් නිසා හටගත්ත දේවල් බව අන්න තේරුම් ගන්නවා. ඒවා දැන් තියෙන්නේ මොකද්ද? හිතේ මට්ටම මොකද්ද කියලා තේරුම් ගන්නවා. ඒවා හරහා ඔන්න තව බොජ්ජංග වැඩෙනවා. ඊළඟට ඒවා මේ කිසිම දෙයක් අපි මේ රූපවාහිනිය දිහා බලන් ඉන්නවා වගේ චිත්‍රපටියක් දිහා බලන් ඉන්නවා වගේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද ඒවා වගේ මේ හිත අල්ලගෙන තියාගන්න දෙයක් නෙමෙයි දැන් මේ කරන්නේ. ඊට වඩා ඊටාම සූක්ෂම දෙයක් සූක්ෂම දහමක් මේ වඩන්නේ. මෙබඳු දහමක් වඩන්නම් අපි ඉතින් යොක උනන්දුවකින් උත්සාහයකින් වීරයකින් කටයුතු කරන්න වෙනවා. නැවත නැවත අතහැරලා දාන්න නැතුව නැවත නැවත ඔසවා තබන්න වෙනවා. ඔන්න ඒ නොහරින වීරයක්, වීරය සම්බොජ්ජංගයක් ඔන්න වැඩෙනවා. ඊළඟට මේ කටයුත්ත සාර්ථක වෙනකොට අර තමන් යක්ෂයෙක් වගේ හිතන් හිටිය රාගය රාක්ෂයෙක් වශයෙන් හිතන් හිටිය ද්වේෂය තමන්ගේ මේ සතිය හරහා ක්‍රමානුකූලව හීන වෙලා ෂය වෙලා දුර වෙලා යනවා දකින්නකොට නැවතත් හිතේ සතුටක් මෝදු වෙනවා සතුටක් ඇති වෙනවා ඔන්න පින්වත්නි නිරාමිස ප්‍රීතියක් හටගන්නවා දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති දැන් මේ හිතේ සතුට තියෙනවා නම් සැහැල්ලුව තියෙනවා නම් අන්න කය හොඳ ආකාරව තව තව සැහැල්ලු වෙනවා තැම්පත් වෙනවා හිතත් තව දුරටත් සැහැල්ලු වෙනවා තැම්පත් වෙනවා පස්සද්ද කායස්ස සුඛිතෝ චිත්තං සමාධියති කය හොඳට සැහැල්ලු නම් හිත සැහැල්ලු නම් ඔන්න හිත තව දුරටත් සමාහිත වෙනවා සමාධිගත වෙනවා දැන් ඊට වඩා එකතකින් කරන්න දෙයක්වත් නැහැ මොකද හිතට කෙලේශයක් ආවා ක්ලේශයෙන් බව දැනගත්තා ක්ලේශය දැන් අපේ දැනගැනීම හරහා සතිමත් වීම හරහා දුර වෙලා ගියා ඒ දුර වෙලා යාම හරහා ඔන්න හිත තැම්පත් වුණා සමාහිත වුණා දැන් සමාහිත හිත දිහා මදහත් සිතින් බලන් ඉන්නෝ බුදුරජාණන් වහන්සේ කියනවා සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති මේ අජ්ජුපෙක්කිතා කියන්නේ දැන් ඊටාම හොඳින් රූලට වගේ යනකොට හිතන්න ඒ කාලේ නම් අස්ස කරත්තයක් දක්වන මේ රතාචාර්යෙක් දැන් අස්සය ටික ඊටාම සමව ක්‍රමානුකූලව පාරේ අරගෙන යනවනම් අස්සු රතය ආයි එහාට මෙහාට දඟලන්න දෙයක් නැහැ. එහාට මෙහාට තෝන්ලනු අල්ලන්න මේ තද කරන්න දෙයක් නැහැ. මොකද අස්සය පිරිසම ක්‍රමානුකූලව සමසේ කටයුත්ත කරගෙන යනවා. අන්න වගේ දැන් මේ බොජ්ජංග ධර්මයන් ක්‍රමානුකූලව දැන් ඔන්න වැඩිලා මේ අවස්ථාවේදී ඔන්න හිතේ ක්ලේශයකුත් නැතුව ආපු ක්ලේශයත් සතියට හසු වෙලා දුරු වෙලා ගිහිල්ලා ඔන්න හිතේ එකඟ බවක් ඇති වුණා. මේ එකඟ බව ඇති අවස්ථාවේදී මුකුත්ම නොකර ඒ එකඟ බව දිහා මදහත් සිතින් බලන් ඉන්නෝ. මුකුත් නොකර ඉන්නෝ. මුකුත් නොකර ඉඳීම හරහාම උපේක්ඛා සම්බොජ්ජංගේ දිනු වෙනවා. ඊළඟට පින්වත්නි මෙහෙම කටයුතු කරනකොට ඔන්න හිතේ සමහර ලාට ලොකු ප්‍රීතියක් හටගන්නවා. දැන් Tamanට භාවනාව හරි ගියා කියලා හිතෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන්ුත් ලොකුවට අ තමන් මේ විවිධාකාර ඉහළ මට්ටම් වලටපත් වෙලා අය කියලා අදි탁සේර වලට යන්නේ නැතුව හිතේ ලොකු ප්‍රීතියක් හටගත්තත් ප්‍රමෝදයක් හටගත්තත් ඒ ප්‍රමෝදයත් බොහොම මේ මදහත් සිතින් බලන්න පුරුදු වෙනවා. අභිප්‍රමෝදයන් චිත්තං කියලා කියන්නේ මේ ප්‍රමෝදයට දැන් හිතපත් වෙනවා. මොකද කෙලස් ටික දුරු වෙනවා. කෙලස් ටික එක හැප්පෙන හැටි. කෙලස් එක්ක දඟලන්නේ නැතුව කෙලස් දිහා බලන හැටි දැන් ඔන්න Tamanට තේරෙනවා. ඉස්සර වගේ අසුබ භාවනාවක් කරන්න, මෛත්‍රී භාවනාවක් කරන්න උවමනා නැහැ. දැන් ඔන්න හිත දිහා බලපු ගමන් කෙලස් ටික නැති වෙලා යනවා. ඉතින් කෙනෙකුට එක්තරා අන්දමකින් සමහර වෙලාවට අදි탁සේරුවක් වුණත් ඇති වෙන්න පුළුවන්. මොකද හිතේ සතුටකුත් තියෙනවා. නමුත් ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතුට දිහාත් මදහත්ව බලනවා. සතුට දිහා සතිමත් වෙනවා. ඊළඟට ඒ සතුටෙන් හිත අනවශ්‍ය විදිහට විසිරෙන්න දෙන්නෙත් නැහැ. මොකද හිතේ අනවශ්‍ය විදිහේ සතුටක් ගොඩනැගුණොත් ඒ සතුටම හිතට හානි කරයි. ඉතින් ඒ නිසා මේ උපේක්ෂාවෙන්ම තමයි අන්තිමට යන්න තියෙන්නේ. මේ විදිහට මේ සතුට හටගන්නා ආකාරය ගැනත් හිතේ සතුට හටගන්නා ආකාරය ගැනත් මදහස් සිතින් බලන් ඉන්නවා. සතියෙන් බලන් ඉන්නවා. ඊළඟට ඒ සතුට වෙනස් වෙන හැටි. ඇතම් උදේවරුවේ ඒ තරම් සතුටක් නැහැ. උදේවරුවේ වික්ෂිප්තයි. උදේවරුවේ නිදිමතයි. ඊළඟට හවස් වරුවේ උත්සාහ කරනවා. හවස් වරුවේ හිත සතියක් තියෙනවා. රාත්‍රිය යනකොට ඔන්න ආයෙත් නිදිමතයි. ඉතින් මේ විදිහට හිතේ තියෙන විවිධාකාර ස්වභාවයන් ඒ ඒ අන්දමින් තේරුම් ගන්නවා. ඒ යන්දමින් තේරුම් ගන්න තේරුම් ගන්න. ඔන්න දැන් මේ හිතක් දිහා බලන්නේ. මේක මේ මගේ හිතක් නෙමෙයි. මේක මේ හේතුන් නිසා ඔන්න රාගයක් හටගන්නවා. හේතුන් නිසා දේශයක් හටගන්නවා. දේතුන් නිසා හිත විසිරෙනවා. හේතුන් නිසා හිතේ කම්මැලිකමක් හටගන්නවා. හේතුන් නිසා ඔන්න වික්ෂිප්ත බවක් හටගන්නවා. කියලා මේ විදිහට හිත දිහා හිතින් බලද්දී ටිකින් ටික ටිකින් ටික මේ හිත පිළිබඳව අපිට වැටහෙන්න ගන්නවා. මෙතෙක් කාලයක් අපි හිතන් හිටියේ අපි හිතට එකඟව කටයුතු කළ යුතුයි කියලා. හිතට ආවනම් යම්සේ සිතුවිල්ලක් ඒකට අනුව අපි කටයුතු කළ යුතුයි කියලා. මෙතෙන්දී පින්වත්නි මේ සියල්ල කඩලා යනවා. මොකද හිතට ආවනම් යමක් සිතුවිල්ලක් දැන් මේක මේ සිතුවිල්ලක් වශයෙන් තේරුම් ගන්නවා. හිතට ආවනම් අරමුණක් මේක අරමුණක් වශයෙන් තේරුම් ගන්නවා. ඒක ඔස්සේ දිගින් දිගට යා යුතු නැති බව තේරෙනවා. දිගින් දිගට කතන්දර ගොතමින් හිතට යන්න දෙන්න ඉඩ ඉඩදී යුතු නැති බව තමන්ට තේරෙන්න ගන්නවා. මොකද මේ හිත මගේ නෙමෙයි. හේතුන් නිසා තමයි මේ චිත්ත ස්වභාවයන් හටගන්නේ. හේතුන් නිසා තමයි සිතුවිලි හටගන්නේ. ඒ බව දැන් ඔන්න තේරෙන්න ගන්නවා. ඉතින් මෙහෙම තේරෙන්න තේරෙන්න ඔන්න ඊළඟට තව තව හිත තැම්පත් වෙනවා. සමාදාහං චිත්තං කියලා කියන්නේ තවදුරටත් ඔන්න හිතේ එකඟ බව වැඩි වෙනවා. හිත එකඟ බව වැඩි වෙන්න වැඩි වෙන්න අන්න හිත අරමුණු වලින් මිදෙන්න ගන්නවා. විමෝචයං චිත්තං. දැන් අවශ්‍ය නම් ඇතැම් වෙලාවක මේ කරුණු මෙහෙම මම මේ සාර්ථක පැත්තෙන් කියාගෙන ගියාට ඇතැම් වෙලාවක මෙහෙම බලාගෙන ඉන්නකොට දන්නේම නැතුව රාගයකට අහු වෙනවා. දන්නේම නැතුව ද්වේෂයට අහු වෙනවා. අහු වෙලා ඔන්න කොයිතරම් භාවනා කරත් ඔන්න ලොකු රාග හිතක් ඔස්සේ දුවනවා. ඔන්න ලොකු ද්වේෂ හිතක් ඔස්සේ දුවනවා. එහෙම ගියොත් ඔන්න ඉතින් Tamanට තේරෙනවා නම් දැන් සතිය එන්න එන්න දුර්වල වෙගෙන එන්නේ කියලා තේරුණොත් අන්න නැවත ආනාපාන සතියට එනවා. ඒකයි සමාධං චිත්තං අස්සසිස්සාමිති සික්ඛති. විමෝචයං චිත්තං අස්සසිස්සාමිති සික්ඛති. දැන් මේ ආනාපාන සතිය තමන්ගේ ද්විතී කර්මුණ බවට පත් වෙලා ප්‍රධාන අරමුණ නෙමෙයි. මෙතෙන්දී ප්‍රධාන අරමුණ වෙන්නේ එහෙම නැත්නම් මූල කර්මස්ථානෙ වෙන්නේ හිත. ඒකනේ චිත්තානුපස්සී වෙන්නේ. හැබැයි යම් අවස්ථාවක මේ හිතේ හටගන්නා රාග වගේ කෙලෙස් වලට තමන් අහු වෙලා නම් අහුවෙච්ච බව දැනගත්තට පස්සේ තමන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ගැලවෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් ඔන්න ආපසු එනවා එහෙම නැත්නම් නැවතත් ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියට හිත දාලා අපිට පුළුවන් අර දේවල් වලින් නැවත හිත මුදව ගන්න. ඉතින් මේ වගේ අකරතැබ්බයන් මේ කටයුත්ත කරගෙන යද්දී සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් මේ කටයුත්ත නිවැරදි වේ යෙදෙනවා නම් එයාට තේරුම් ගන්න වටිනවා දැන් මේ විමෝචයං චිත්තං අස්ස සිස්සාමිති සික්ඛති කියන මේ කාරණාව ඊටාම වටිනා සම්දිස්ථානයක්. මොකද මෙතෙන්දී මෙතෙක් කාලයක් අරමුණුත් එක්ක හිටපු හිත දැන් මේ අරමුණු වල තියෙන දරතය අරමුණු වල තියෙන පීඩාකාරී බව අරමුණු වල තියෙන ඝර්ෂණය දැකලා ඒකෙන් පෙළෙන ගතිය දැකලා මේ අරමුණු වලින් තොර වෙන්න හිතක් ඔන්න හට ගන්න බව තේරෙනවා. හැබැයි මේ හිත හරිම කම්මැලි. මේ හට ගන්නා හිතේ නෑ කිසිම ගතියක්. කිසිම හිත කලම්බන ගතියක් නෑ. හිත හිත සතුටු කරන ගතියක් නෑ. හිත ඉස්සරහට ගෙන යන ගතියක් නෑ. නිකන් ඔහේ නිකන් ඇල් වතුර වගේ ගතියක් තියෙනවා. මොකද මෙතෙක් කාලයක් අරමුණුත් එක්ක තමයි මේ හිත පැවතුනේ. දැන් මේ අරමුණු වලින් නිදහස් වෙච්ච හිත එක්වර එක්වරටම යෝගියෙකුට වැටහෙන්නේ හරිම කම්මැලි කිසිම තේරුමක් නැති අර ලොකුසානාසේ කියනවා වගේ නිකන් නිකම්ම නිකන් බත් කනවා වගේ නිකම්ම නිකන් පාන් කනවා වගේ නිකම්ම නිකන් වතුර බොනවා වගේ තමයි. මොකද අර අරමුණු වලින් තමයි හිත රසවත් කරන්නේ. අරමුණු වලින් තමයි හිත ප්‍රනීත කරන්නේ. හැබැයි දැන් මේ අරමුණු වලින් තොර හිත කෙලෙසුන්ගෙන් තොරයි. අන්න ඒක ප්‍රධාන දෙයක් පින්වත්නි අපි තේරුම් ගත යුතුය. උදේ අපි මේ දවල් වරුවෙත් මතක් කළා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සනාරම්මනා භික්කවේ uppajjati papaka akusala dhamma no anarammana යම් අවස්ථාවක අරමුණක් සහිත හිත පාපක අකුසල ධර්මයන්ට යනවා. හැබැයි අරමුණකින් තොර නම් ඒ සිත අතිශය නික්ලේශී. අතිශය පිරිසුදුයි. ඒ නිසා කෙනෙක් තේරුම් ගන්නවා මේ ෂණ මාත්‍ර වශයෙන් තමන්ගේ හිත දැන් අරමුණු වලින් මිදුණා හැබැයි මේ මිදීම තමන්ට එක්තරාන්දමකින් කම්මැලි ගතියක් වශයෙන් තේරුණා එහෙම නැත්නම් අරමුණු සම්පූර්ණයෙන්ම තොර වුණාම හරියට නිකන් තමන්ගේ හිතපු තැන කඩලා ගියා වගේ ඉන්න තැනක් නැති වුණා වගේ පාළු ගතියකටපත් වුණා වගේ තමන්ට හිතට ලගින්න තැනක් නැති වුණා වගේ ඊටාම වික්ෂිප්ත භාවයකට මුල් අවස්ථාවේදීපත් වෙන්න පුළුවන්. හැබැයි නැවත නැවත මෙතෙන්ට හිත යවනවා. නැවත නැවත හිත මෙතෙන්ට ගෙනෙනවා. මේ සඳහා කටයුතු කරනවා. කටයුතු කරද්දී මේ තැන හුරු වෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව මේ තැන හුරු කරන ආකාරය මහා ශුන්්‍යත සූත්‍රයේ විස්තර කරනවා. යම් අවස්ථාවක Tamanට දැන් මේකේ තියෙනවා යමක් මේ හිත අරමුණු වලින් පැවැත්වීම කියන එක බුදුරජාන් වහන්සේ ආගය කරපු දෙයක්. ධර්මයේ සඳහන් වෙන ප්‍රබල මට්ටමක් කියලා තේනේ සුතමේ ඥානයක් වශයෙන් තේරුම් අරගෙන, චින්තාමේ ඥානයක් වශයෙන් තේරුම් අරගෙන භාවනාවේදී මෙන්න මේ තැනට ආවනම් අන්න ඒ ආපු කාලය එතන පවතින කාලය ටිකක් දිගු කරන්න උත්සාහත් වෙනවා. මුලදී අපි හිතමු විනාඩි 2කට නම් එතන හිටියේ. ඔන්න අපි ඒක විනාඩි 3ක් කරන්න උත්සාහත් වෙනවා. විනාඩි 4ක් කරන්න උත්සාහත් වෙනවා. කොහොමද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. යම් අවස්ථාවක Tamanට තේරෙනවා මේ ආධ්‍යාත්මික ශූන්‍යතාවය. ප්‍රණීතයි එහෙම නැත්නම් නික්ලේශී කෙලිසුන්ගෙන් තොරයි මායයට අහු වෙන්නේ නැහැ කියලා Tamanට තේරුම් අරගෙන බුද්ධ වචනයෙන් මේනවා අජත්තං ශුඤ්ඤතාය චිත්තං පක්ඛන්දති මේ ආධ්‍යාත්මික ශුන්්‍යතාවයේ සම්බන්ධයෙන් හිත බැහැ ගන්නවා පසීදති. ඒ සම්බන්ධයෙන් හිත පැහැදෙනවා. සම්තිත්තති. මේ ආධ්‍යාත්මික ශුන්්‍යතාවය තුල හිත හොඳ හොඳාකාරව පිහිටනවා. ඊළඟට විමුච්ඡති. අන්න ඒ තුල දැන් අරමුණු වලින් තොරයි. ශූන්‍යතාවය තුල ඔන්න හිත බොහොම නිදහසේ තියෙනවා. ඊළඟට මේ ආධ්‍යාත්මික වශයෙන් වගේම කෙනෙක් අපි හිතමු සක්මන් භාවනාවේ යෙදලා ඉන්නවා. ඒ වෙලාවෙත් එයාට හිතෙනවා බැරිද මට මගේ හිත අරමුණු වලින් තොරව පවත්වන්න. දැන් මේ අරමුණක් බලබලා ඉඳද්දි අපි තුමු ඇහැට යමක් පෙනිපෙනී ඉඳද්දිම හිතනවා මේ අරමුණ හිතෙන් අයින් වුණා නම් මේ හිතට මේ අරමුණ නිසා ආපු පීඩාව එන්නේ නැහැ කියලා හිතලා උත්සාහවත් වෙනවා බැරිද මේ අරමුණ හිතින් අයින් කරන්න. හැබැයි වෙන අරමුණක් දෙන්නෙත් නැහැ. මෙහෙම කළොත් ඇතැම් වෙලාවට සාර්ථක වෙනවා. ඇතැම් වෙලාවට අසාර්ථක වෙනවා. ඒක බුදුරජාන් වහන්සේත් මෙතන සඳහන් කළා තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් පවා ආධ්‍යාත්මිකව අරමුණක් ඇසුරු කරන අවස්ථාවේදී පවා මේ අරමුණෙන් ගලවන්න ගියාම ඇතැම් වෙලාවක සාර්ථක වෙනවා ඇතැම් වෙලාවක අසාර්ථක වෙනවා. නමුත් ඇතැම් වෙලාවක සාර්ථක වුණා නම් අන්න තමන් ක්‍රමානුකූලවම ධම වඩන්න වඩන්න ක්‍රමානුකූලව මනාව හිත ඒ ශූන්‍යතාවයේ තුල පවතින්න පටන් ගන්නවා. ස්ථාවර වෙන්න පටන් ගන්නවා. ඒ තුලම හිත විමුක්ත වෙන්න පටන් ගන්නවා. අපි චේතෝ විමුක්තිය කියලා කියනවා. ශුන්්‍යත චේතෝ විමුක්තිය. එහෙම නැත්නම් අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කියනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියන දැන් මේ බාහිර අරමුණක් ඇසුරු කර කර ඉඳද්දිත් Tamanට උමනා වුණොත් මේ අරමුණ පීඩාකාරී මේ අරමුණ නිසා යම්කිසි වර්ණ ගැන්වීමක් මගේ හිතට වෙනවා නිසා මේ අරමුණෙන් හිත නිදහස් කරගත්තා නම් හරිම නික්ලේශී කියලා තේරුම් අරගෙන උත්සාහත් වෙනවා. අරමුණෙන් හිත නිදහස් කරගන්නවා. ඊළඟට Tamanට ආධ්‍යාත්මික වශයෙන් ඒවා බාහිර වශයෙන් ඒවා දැන් එළියට දැම්මත් හිත නිදහස්. ඇතුළට යොමු කළත් හිත නිදහස්. කය අරමුණු වෙන්නෙත් නෑ. හිත වෙන හිතේ තියෙන දේශයක් රාගයක් අරමුණු වෙන්නෙත් නෑ. ආනාපානිය අරමුණු වෙන්නෙත් නෑ. හිත ඇතුළේ පැත්තට යොමු කළත් අරමුණක් නෑ. පිටත යොමු කළත් අරමුණක් නෑ. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා යම් අවස්ථාවක අපිට හිතෙනවා දැන් මේ ඉඳගෙන හිටිය ඇති දැන් පොඩ්ඩක් හිටගෙන ඉන්න ඕනේ. දැන් මේ හිටගෙන ඉඳද්දිත් මේ කටයුත්ත සාර්ථක වෙන්න නම් අපි පුළුවන් තරම් හිත නික්ලේශීව පවත්වන්න උත්සාහවත් වෙන්න වෙනවා. අපි භාවනා කරන කාලයේ විතරක් හිත දිහා බලලා ඊට පස්සේ අනිත් කටයුතු වල යෙදෙද්දී හිතට යන්න ඔහේ ඉඩ ඇරලා නන්නත්තර වෙන්න ඉඩ ඇරලා හිත රාගය ගිහිලා අනුතුරු කරගන්නවා දේශය ඔස්සේ ගිහිලා අනුතුරු කරගන්නවා කියන දෙයකට ඉඩ හරිනවා නම් මේ කරගෙන යන කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ පින්වත්. ඒ නිසා හිත දිහා බලන්න පටන් ගත්තනම් ඉඳගෙන ඉන්න වෙලාවේ සක්මන් භාවනාවේ ඉඳන වෙලාවේ විතරක් නෙමෙයි අනිකුත් වැඩවලෙදිත් අපි හැකිතාක් හිත දිහා බලාගෙන ඒ කටයුතු වල නිරත වෙන්න උත්සාහත් විය යුතුයි. හරියට දැන් පුංචි අතදරුවෙක් බලා ගන්න මෑණි කෙනෙක්. දැන් තමන්ගේ වැඩෙත් කරනවා දරුවා දිහත් බලනවා. දැන් දරුවව හැමතිස්සෙම වඩාගෙනම ඉන්නව නෙමෙයිනේ. දරුවව එක්ක තොටිල්ලක හරි එහෙම නැත්නම් ආරක්ෂක ආරක්ෂා සහිත ස්ථානයක දරුවට සෙල්ලම් කරන්න සලස්සලා. හැබැයි තමන් තමන්ගේ කටයුතු කරනවා. තමන් රෙදි හොදනවා නම් ඒ කටයුත්තත් කරනවා. තමන් උයනවා පිහනවා නම් ඒ කටයුත්තත් කරනවා. හැබැයි දරුවා දිහත් බලන් ඉන්නේ. අන්න ඒ වගේ දැන් තමන් වෙන වෙන වැඩවල නිරත වෙනවා. හැබැයි හිත දිහත් බලන් ඉන්නේ. හිත මොනාටද යන්නේ? හිත මොන මොන තැන්වලටද පයින් හදන්නේ කියලා ඔන්න බලන් ඉන්නවා. ඊළඟට පින්වත්නි මේ විදිහට අපි ඇවිදිනකොටත් හිත නික්ලේශීව පවත්වන්න උත්සාහත් වෙනවා. ඉඳගෙන ඉන්නකොටත් මේ தත්ත්වේ පවත්වනවා. නිදාගෙන ඉන්නකොටත් හිතට කෙලෙස් නොදී හිත කෙලෙසුන්ගෙන් තොරව නික්ලේශීව, ශූන්‍යව, නිදහස්ව පවත්වන්න උත්සාහත් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා දැන් අපි කතා බහ කරනවා. කතා බහ කරද්දිත් කතා කරන්න අවස්ථාවක් එළඹුණා නම් එතෙන් මේ අනවශ්‍ය කතා වලට යන්නේ නැතුව දේශපාලන කතා වේවා වෙනත් අනවශ්‍ය කතාවල් වලට යන්නේ නැතුව අන්න බුදුරජාන් වහන්සේ අපිට හඳුන්වලා දෙනවා කතාවන් 10ක්. මේ අපි කොහොමද මේ ධර්මයක් දියුණු කරන්නේ? අපි කොහොමද සරලව ජීවත් වෙන්නේ? අපි කොහොමද හුදකලාව ජීවත් වෙන්නේ? අපි කොහොමද මේ ධර්මය වඩන්න වීරයක් ඇති කරගන්නේ? අපි කොහොමද අපේ සීලය දියුණු කරගන්නේ? සීලය ආරක්ෂා කරගන්නේ? අපේ හිත සමාධි කරගන්නේ කොහොමද? ප්‍රඥාව දියුණු කරගන්නේ කොහොමද? මේ විදිහට අපේ මේ ආධ්‍යාත්මික ගමනට රුකුල් දෙන උදව් කරන දෙයක්ම අන්න කෙනෙක් කතා කරනවා. එතකොට පින්වත්නි එකාතකින් බලද්දී අපි මේ භවනාවක් කියලා කරගෙන යනකොට මේ භාවනාව ක්‍රමානුකූලව අපේ මුළු ජීවිතේටම පැතිරෙන්න ඕනේ. එහෙම නැතුව අපි මේ දවසක් විතරක් වෙන් කරගෙන එක පැයක් විතරක් වෙන් කරගෙන මේක කරාට මේකේ ප්‍රතිඵලයක් හම් වෙන්නේ නැහැ කියන්න පුළුවන්. ඒ නිසා අපේ මේ ඉඳගෙන කරන භාවනාව, සක්මනේදී කරන භාවනාව ටික ටික ටික ටික ටික ටික අපේ මුළු දිනචරියාව පුරාම පැතිරෙන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි අපි අවදි වෙච්ච මොහොතේ පටන් නිින්දට යන මොහොත දක්වාම අන්න හිත දිහා බලාගෙන හිටියනම් චිත්තානුපස්සනාවක් වෙනවා. වේදනාවක් දිහා බලන් හිටියනම් වේදනානුපස්සනාවක් වෙනවා. කය දිහා බලන් හිටියනම් කායानुපස්සනාවක් වෙනවා. එතකොට අපේ මුළු කාලෙම නොසිස්ස අපි ගත කරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ඇතම් වෙලාවක අපිට යමක් හිතන්න සිද්ධ වෙනවා. ඒ හිතද්දිත් විතර්ක කරන්න සිද්ධ වෙනවා. ඒ හිතද්දිත් තමන්ගේ තමන් හිතන්නේ කාමයක් ඔස්සේද කාම විතරකද දැන් මේ හිතන්නේ කියලා දැන් සැලකිලිමත් වෙන්න වෙනවා. නැත්තම් කෙනෙක්ට හිංසාවක් කරන්න, පීඩාවක් කරන්න ඒ ද්වේෂ සහගත පැත්තකින්ද හිතන්නේ කියලා අන්න හිත ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. මේ විදිහට Tamange හිත හිතන්නේ හිත හිතිය යුතු මට්ටමකට ආවනම් දැන් ඇතැම් වෙලාවට අපිට ඉතින් හිත නිදහස්සම ශූන්‍යවම තියාගන්න බැහැනේ. ඇතැම් වෙලාවට හිතලා කරන්න කටයුතු එළඹෙනවා. ඒ වෙලාවේදී අපි කල්පනාකාරී විය යුතුයි. අපි රාගයක් ඔස්සේ, කාමයක් ඔස්සේ ඊටාම දුරට ගියොත් අපි මේ වඩාගෙන යන දේවල් ඒවා ඔස්සේ ඒ කෙලෙස් හොරු පැහැරගෙන යනවා. ද්වේෂයක් ඔස්සේ ගියොත්, අනවශ්‍ය දුරක් ගියොත් ඔන්න ද්වේෂ සහගත බව අපි වඩපු දේවල් විනාශ කරනවා. මේ අනතුරු බව තේරු අනතුරුදායක බව තේරුම් අරගෙන ඒ නිසා තමන් හිතන්නේ හිතියුතු යමක් තේනවා නම් ඒ හිතද්දී නෙක්ඛම්මේ මුල් කරගෙන අතහැරීම මුල් කරගෙන එහෙම නැත්නම් විරාගී බවක් මුල් කරගෙන අන්න හිතන්න පුරුදු වෙනවා. දැන් කලින් තරම් දැඩි ග්‍රහණයකින් හිතන්න යන්නේ නැහැ. කියන්නේ ඉස්සර නම් අපි වෙනත් කෙනෙක්ව ඇසුරු කරද්දිත් ඉතින් අපි ගැනමයි ඉතින් එකතකින් අපේම උන්නතිය ගැන එහෙම නැත්නම් අපිම දිනුම් කරුවා ගැන අපිම කැපිලා පේන්න හදන හැටි ගැන ওই වගේ පැත්තකින් හිතුව කෙනා දැන් එක්තරා අන්දමකින් බොහොම සාමකාමීව, උපේක්ෂා සහගතව අනිත් කෙනාටත් තැනක් දීගෙන බොහොම මදහත් සිතින් හිතන්න දැන් ඔන්න පුරුදු වෙනවා. මොකද මේ උපේක්ෂාව වැඩෙන්න වැඩෙන්න තමන් හිත ගැන බොහොම දැනුවත් භාවයකින් අනිකුත් වටපිටේ සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන්ුත් ඒ තරම්ම කැළඹීමකට ලක් වෙන්නේ නැතුව බොහොම මධ්‍යස්ථ භාවයකින් ඉඳමින් තමයි මේ කටයුත්ත කරන්න වෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම බොජ්ජංග මට්ටම් වලට එනකොටත් විශේෂයෙන්ම සඳහන් කරනවා මේ විවේක නිස්සිතං. එක්තරා අන්දමක විවේකී බවක්, එක්තරා අන්දමක සංසිඳීමක්, කලබලකාරීත්වයකින් තොරව, හදිස්සියකින් තොරව තමයි දැන් මේ කටයුත්තේ නියැලෙන්නේ. මොකද හදිස්සි වෙනවා කියන්නේම ආයේ වික්ෂිප්ත භාවයකට හිත දැම්ම වෙනවා. කලබල වෙලා මේක කරන්න බවත් දැන් මේ යෝගාවචරයට තේරිලා ඒ නිසා යා මේ කලබල වෙන්නෙත් නැහැ. රාගයක් ආවා කියලා කලබල වෙන්නෙත් නෑ, ද්වේෂයක් ආවා කියලා කලබල වෙන්නෙත් නෑ, මෝහයටපත් වුණා, මුලා වුණා කියලා කලබල වෙන්නෙත් නෑ. හැබැයි ඒවට මුලා වෙවි දිගින් දෙකට හිත යන්නට දෙන්නෙත් නෑ. ටිකක් දුර යන්න යන්න දෙමින් එහෙම නැත්නම් ඒවා මතු වෙනකොට සතිමත් වෙමින් ඒවා ක්‍රමානුකූලව දුරු කළා දානවා. මේ විදිහට කටයුතු කරනකොට අන්න මේ ෂණමාත්‍ර වශයෙන් හටගත්ත මේ විමුක්ත ස්වභාවය ෂණමාත්‍ර වශයෙන් හටගත්ත මේ නිදහස් ස්වභාවය අන්න චේතෝ විමුක්තියක් මට්ටමට අන්න තහවුරු වෙන්න පටන් ගන්නවා මුලින් ඔන්න ෂණමාත්‍ර වශයෙන් චේතෝ විමුක්තියක් ශුන්්‍යත චේතෝ විමුක්තියක් ඔන්න නැත්නම් අනිමිත්ත චේතෝ විමුක්තියක් කෙනෙකුට හටගත්තා ඒක වටිනා දෙයක් බව තේරුම් ගත්තා හැබැයි ඒක පවත්වන්න තාම හැකියාවක් නැහැ මොකද කෙලෙස් බරිතයි හිත කෙලෙස් ආශ්‍රව අනුශේ ධර්මයන් ප්‍රබලයි ඒ නිසා අර චේතෝ විමුක්තිය පවත්වා ගන්න හැකියාවක් නැහැ. ඒ ඒ ස්වභාවය තවදුරටත් වර්ධනය කරන්න තමයි අර බුදුරජාන් වහන්සේ දැන් මේ විස්තර කරපු විවිධාකාර ක්‍රම අපිට උගන්වන්නේ මහා ශුන්්‍යත සූත්‍රයේදී. දැන් මේ ඉඳගෙන ඉඳද්දිත් නිකලෙස්ස පවත්වන්න හදනවා. ඇවිදිනකොටත් නිකලෙස්ස ඉන්න හදනවා. නිදාගෙන ඉන්නකොටත් කෙලෙසුන්ගෙන් තොරව ඉන්න හදනවා. ඊළඟට අවශ්‍ය වෙලාවට ඔන්න ආධ්‍යාත්මික පැත්තට යොමු කළා හිත විමුක්ත කරගෙන ඉන්නවා. අවශ්‍ය වෙලාවට පිටට යොමු කරලත් නිදහස්ව ඉන්නවා. ශූන්‍ය මට්ටමකින් පවත්වනවා. ඉතින් මේ විදිහට ක්‍රමානුකූලව ක්‍රමානුකූලව බහුලීකృత කරන්න කරන්න හිතේ අර ආශ්‍රව අනුසය ධර්මයන් ඔන්න ටික ටික ටික ටික ෂය වෙන්න ගන්නවා. ඉතින් මේ මේ ෂය වෙන මාර්ගය තමයි පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ. කියන්නේ මුලින් මේ චේතෝ විමුක්තියක්, ශුන්්‍යතා අනිමිත්ත චේතෝ විමුක්තියක් කියන දෙයක් එක්තරා අන්දමකින් තේරුම් ගන්නවා. ඒකේ වටිනකමක් තේරුම් ගන්නවා. ඒක තමයි අපේ ෂේම භූමිය බවට පත් වෙන්නේ. එතන ඉඳලා තමයි සතුරන්ට පහර දෙන්නේ. දැන් අපි බංකරයක් නැත්තම් අපිට ආරක්ෂා සහිත ස්ථානයක් නැත්තම් එක අතකින් අපිව රැකගෙන අපිට සතුරන්ට පහර දෙන්න විදිහක් නැහැනේ. අන්න ඒ වගේ දැන් මේ අපිට තියෙන බංකර එක අපිට තියෙන ෂේම භූමිය අපිට තියෙන දිවයින තමයි මේ ශුන්්‍යත චේතෝ විමුක්තිය. නැත්නම් අනිමිත්ත චේතෝ විමුක්තිය. මේක තමයි භාවිතා කරන්නේ අපේ සාමාන්‍ය හිතේ පරිසරය බවට. සාමාන්‍ය හිතේ gedara බවට මේවා පත් කරගන්නවා. හැබැයි පත් කරගෙන ඒකෙම පැය ගණන් දිගින් දිගට ඉඳීම නෙමෙයි මේ කියන්නේ. හැබැයි ඒකේ ඉඳගෙන බොහොම නිදහසේ ඉන්න අතරේ හිතටත් පොඩ්ඩක් යන්න දෙනවා. යන්න දුන්නාම ඉතින් හිත යන ඕන රාගයකට. හිත යන ඕන දේශයකට. ගියාම ඔන්න තේරුම් ගන්නවා. ඉතින් හිත යන්නේ වැඩිපුරම රූප පැත්තකට නම් රූපාරම්මන ඔස්සේ යනවා නම් දර්ශන බලන්නම යනවා ඔන්න ඒ ඔස්සේ තමන්ගේ නැඹුරුවක් තියෙන බව තේරුම් ගන්නවා. තමන් සින්දු අහන්නම කවි අහන්නම ඒ විදිහට මේ ශබ්ද පැත්තෙන් ඒ රසාස්වාදයක් පැත්තෙන් නම් යන්නේ ඔන්න ඒ පැත්තේ තේරුම් ගන්නවා. තමන් එහෙම නැත්නම් නාසය අරමුණු කරගෙන පැත්තකින් යනවා නම් ඔන්න ඒවත් තේරුම් ගන්න. රසය ඔස්සේම යනවා නම් තේරුම් ගන්න. ස්පර්ශයක් ඔස්සේම යනවා නම් තේරුම් ගන්න. නැත්නම් ඔහේ නැත්නම් විවිධාකාර දේවල් ඔස්සේ හිත හිතා ඉන්න නම් නැඹුරුවක් තියෙන ඒකත් තේරුම් ගන්න. දැන් පින්වත්නි අපේ මේ තියෙන විවිධාකාර කෙලෙස් ප්‍රවණතා කෙලෙස් පුරුදු තේරුම් ගන්නේ නැතුව අපිට මේ කෙලෙස් ගොන්නෙන් නිදහස් වෙන්න හැකියාවක් නැහැ. අපේ මේ තියෙන කෙලෙස් පුරුදු වලින් හිත නිදහස් කරගන්න පුළුවන් අපිටමයි. බුදුරජාන් වහන්සේටවත් බෑ අපේ මේ තියෙන කෙලෙස් පුරුදු අපෙන් උදරලා දාන්න. මේ භාවනාව කරහා ටිකින් ටික ටිකින් ටික අපි පරිණත වෙද්දී තේරෙන්න ගන්නේ මේ හිත මගේ හිතනම් හරිම රාගබරිත හිතක්. මගේ හිතනම් දේශෙටමයි යන්නේ. මගේ හිත නිදා ගන්නමයි කැමති. නැත්නම් මගේ හිත රූප බල බල ඉන්නමයි කැමති. මගේ හිත සින්දු අහා ඉන්නමයි කැමති. ඔන්න අපි තේරුම් ගන්නවා. මගේ චරිත ස්වභාවය මේකයි. අපි නිහතමානී විය යුතුයි අපි කෙලස් බරිතයි කියලා තේරුම් ගන්න. අපි එකපාරටම හිතුවොත් මම සාන්තුවරේ කියලා. එතනම තියෙන අධිසක්සේරුවක්. ඒ නිසා අපි බොහොම නිහතමානී වෙලා මේ කටයුත්තේ අපි නිහතමානීව අහිංසකව යනවා නම් මේ හිතේ හටගන්නා විවිධ ස්වභාවයන් ඔන්න තේරුම් ගන්න අවස්ථාව අපිට සැලසෙනවා. මෙහෙම තේරුම් ගන්න තේරුම් ගන්න අපි ඒවට පිළියම් යොදනවා. ඒව ඔස්සේ යන්න දෙනව වෙනුවට දැන් අපි හිත නිදහස් කරගන්නවා. රාගය ඔස්සේ යනකොට රාග බරිත වෙනකොට ඔන්න නිදහස් කරගන්නවා. ද්වේෂයක් ඔස්සේ යනකොට ඔන්න නිදහස් කරගන්නවා. නිදහස් කරගන්නවා කියන්නේ මොකද? නිදහසේ දැන් ඊළඟට ඉන්නවා. වැඩිපුර වෙලාවක් හිත නිදහසේ ඉන්නවා. කෙලසුන්ගෙන් තොරව වැඩිපුර වෙලාවක් හිත ඉන්නවා. දැන් මේ එකාතකින් අපි දැන් භාවනා කළා අවුරුදු ගාණක් ඉස්සරහට තියෙන නිවනක් දකින්න වෙනුවට දැන් භාවනා කළා මේ මොහොතේ හිතේ නිදහසක් භුක්ති විඳිනවා. මේ මොහොතේ නික්ලේශී බවක් භුක්ති විඳිනවා. එතකොට එතන එතන නිවි නිවි යන මගක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. එතන එතන නිවි නිවි යනවා. එතන එතන සැනසි සැනසි යනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ කියනවා මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත්. දැන් මේ භාවනාවක් කරද්දී මේ චිත්තානුපසනාව මට්ටමකට එද්දී අන්න තේරෙනවා. අපි කෙලෙසුන්ගෙන් හිත මුදවා ගත්තනම් එතනම නිවීමක් තියෙනවා. මේ නිවීම හැබැයි කල්පවතින්නේ නැහැ. මොකද තාම කෙලෙස් කසට තියෙනවා. තාම කෙලෙස් පැහැය තියෙනවා. තාම කෙලෙස් වල බලය තියෙනවා. ඉතින් ඒවා නිසා නැවත උඩට ගහනවා. ඉතින් නැවතත් ඔය දේම කරනවා. ඉතින් මේක පින්වත්නි කාලාන්තරයක් තිස්සේ කරද්දී අන්න කෙනෙක්ගේ හිත අපි කිව්වොත් ප්‍රධාන සංයෝජන තුනක්ම සම්පූර්ණයෙන්ම ගැලවිලා ගියා. කඩලා ගියා. සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැම්මා කියලා අන්න කෙනෙක් සෝවාන් ඵලයටපත් වුණා කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් මේ විදිහට මේ ආශ්‍රවයන් දැක දැක එන්න දිදි ප්‍රහාණය කර කර යන ගමනක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඊළඟට පින්වත්නි මේ මෙහෙම කටයුතු කරද්දී තමන්ගේ හිත ඔන්න රූපයක් ඔස්සේ යනවනම් ඒ ඒ බව දැනගෙන ඒකෙන් මුදවා ගන්නවා. ඊළඟට වේදනාවක් ඔස්සේ යනවා දැන් අනවශ්‍ය විදිහට වේදනාවක්ම ඇසුරු කරමින් හිතට යන්න දෙන්නෙත් නැහැ. ඒ වෙනුවට හිත අනාරම්මනව පවත්වන්න පුළුවන් නම් ඒ ඔස්සේ පවත්වනවා. හැබැයි මෙතෙන්දී අපි තව පැත්තක් හිතන්න ඕනේ. ඇතම් කෙනෙකුට මෙහෙම විස්තර කරනකොට මුළු දවසේ පැය 24ම හිත අනාරම්මනවම පැවැත්විය යුතුයි කියලා දෙයක් ආවොත් ඒකත් එක අතකින් වැරදි. මොකද එතකොට අපි අන්තයක් ගත්තා වෙනවා. නමුත් ක්‍රමානුකූලව සතියෙන් හිතට එන අරමුණු බැලීම හරහායි කෙලස් ටික දුර වෙන්නේ. ඒකයි අපි සමාධියක් වඩනකොට මේ ශුන්්‍යත අනිමිත්ත වේවා ඒවා වුණත් වඩනකොට අපි ඒවයේ ප්‍රබලභාවයක් හරහා හිත අනවශ්‍ය විදිහට සමාධිගත කළා. එහෙම නැත්නම් දීර්ඝ කාලීන වශයෙන් සමාධිගත කළා. පැවැත්වුවොත් අන්න පේන මානෙක කෙලස් වෙන්නේ නැති තත්ත්වයක් ඉන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ කෙලස් නැහැ කියලා. ඒ නිසා පින්වත් හරිම පරිසංකාරීව එහෙම නැත්නම් කාලයට ඉඩ දීලා අනිකුත් කටයුතු වලත් මදක් යෙදෙමින් කෙලස් ඇවිස්සෙන්නත් ඉඩ දීලා තමයි බල බල තමයි යන්න වෙන්නේ. මොකද අපිට නැත්තම් හරිම ඉක්මනට අදි තක්සේරු වලට අපි එළඹෙනවා. මොකද මේ වගේ දේවල් දිනු කරනකොට හිතෙන්න පුළුවන් අපි ආන්න දැන් මං සෝවන් වෙලා. ඔන්න මං දැන් සකදාගාමි වෙලා අනාගාමි වෙලා කියලා. ඉතින් මේ විදිහට විවිධාකාර අධිතක්සේරුවන්ට අපි අපේ මුලාවක් නිසා ධර්මයේ ගැඹුර නොතේරුම් ගැනීම නිසා අපිපත් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන්, ඊටාම නිහතමානීව මේවා මේ දවසින් දෙකෙන් වෙන දේවල් නොවන බවත් තේරුම් අරගෙන. හැබැයි අතාරින්නෙත් නැතුව මේ කටයුත්ත කරන්න වෙනවා. හැබැයි අපිව අපිම තමයි පරීක්ෂා කරගන්න වෙන්නේ මගේ හිතේ මට්ටම දැන් කොහොමද? මගේ හිත කලින් තරම් රාගබරිත වෙන්නේ නැද්ද? කලින් තරම් ද්වේෂයට යට වෙන්නේ නැද්ද? කලින් තරම් මම අහසේ මාලිගා තනමින් මුලා වෙලා ඉන්නේ නැද්ද කියලා තේරුම් ගන්න වෙන්නේ අපිටමයි. කාලයක් යනකොට තමන් ආපසු හැරිලා බලනකොට තේරෙනවා. එතකොට මේ භාවනාවක් වැඩිම හරහා කලින්ට වඩා සැනසීමක් තියෙනවා. කලින්ට වඩා මම දේවල් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. කලින් තරම් අරමුණු ඔස්සේ දුවන්නේ නැහැ. අරමුණු අස්සට ගිහිල්ලා ඒවා ගැන අනිත් අයටත් කියන්න යන්නේ නැහැ. අනිත් අය ළඟට ගිහිල්ලා මම මේවා ඉස්තර කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මම මගේ හිත දිහා බලාගෙන නිහඬව මගේ ගමන යනවා. ඔන්න ඒ වගේ පැත්තක් තියෙනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මෙබඳු ක්‍රමයකට යනවනම් හිත නිදහස් කරගෙන යනවනම් බුදුරජාණන් වහන්සේ බොහොම අපිව උනන්දු කරවමින් ප්‍රකාශයක් කියනවා මේ සූත්‍රය අහගෙන හිටපු ආනන්ද සාමින් වහන්සේට ඉමේකෝ ආනන්ද ධම්මා ඒකාන්ත කුසලයාතිකා අරියා ලෝකුත්තරා අනවක්කන්තා පාපිමතා ආනන්ද මේ ධර්මතාවයන් ඒකාන්ත කුසලයාතිකා ඒකාන්තයෙන් කුසල පක්ෂයේමයි තියෙන්නේ. කුසල පක්ෂයේම ප්‍රතිඵලයක් අපිට ලබලා දෙනවා. ඒකාන්ත වශයෙන්ම. ඒ වගේමයි අරියා ලෝකුත්තරා. මේ ආර්යයන් වහන්සේලා ගමන් කරපු මාර්ගය. මේ ලෝකෝත්තර මාර්ගය. එම නැත්තම් ලෝකයේ සාමාන්‍ය මේ ලෞකික ලෝකෙ ඉක්ම වූ මාර්ගයක්. ඊළඟට අනවක්කන්තා පාපිමතා මේ මාරයට අසු නොවන මාර්ගයක් කියලා බුදුරජාන් වහන්සේ අපි උනන්දු කරනවා මෙන්න මේ මාර්ගේ වඩන්න. ඊළඟට පින්වත්නි මම දේශනාව අවසන් කිරීම සඳහා බුදුරජාන් වහන්සේ ද්වේතානුපසනා සූත්‍රයේදී භාවිතා කරපු ගාතාවක් මම තෝරගත්තා. ඒක එනවා මේ විදිහට. යේත යේච දුක්ඛං පජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං. යත්තච සබ්බසා සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති. තංච මග්ගං පජානಂತಿ දුක්ඛූප සමගාමිනං. දැන් යම් කෙනෙක් මේ ගාථාවේ සරල තේරුම ගත්තොත් යම්ස කෙනෙක් වර්තමානයේ දුකක් පවතිනවා. යම් වර්තමානයේ යම්සේ ආතතියක් පවතිනවා. වර්තමානයේ රාගයක් පවතිනවා. වර්තමානයේ ද්වේෂයක් පවතිනවා. වර්තමානයේ පීඩාවක්, පිළීමක් පවතිනවා කියලා තේරුම් ගන්නවා. ඊළඟට අතෝ දුක්ඛස සම්භවං. අන්න ඒකට හේතුව බලනවා. යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං ප්‍රජ්ජති. ඔන්න මේ බැලීම හරහා, ඒ පැන්තට අවධානය යොමු කිරීම හරහා, සතිමත් වීම හරහා අන්න දුක නිරුද්ධ වෙලා යනවා. අසේසං උපරජ්‍යති. කිසිම ශේෂයක්වත් නැතුව ඔන්න දුර වෙලා යනවා. වැලකිලා යනවා. පංච මග්ගම් පජානಂತಿ දුක්ඛූපසමගාමිනං. මෙන්න දුක දුරු කරන, දුක සමනය කරන මාර්ගය අන්න කෙනෙකුට හම්බ වෙනවා. ඊළඟට ඒ මාර්ගය Taman තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තිය බබ්බාතේ අන්තක්‍රියාය නතේ ಜಾති ජරූප ගාති චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තිය චේතෝ විමුක්තියක් සහිත කෙනාට ඉක්බිතිව පඤ්ඤා විමුක්තිය හටගන්නවා දැන් මේ විස්තර කරේ චේතෝ විමුක්තියක් කියන්නේ මොකද්ද ඒකේ වටිනකම Taman තේරුම් ගත්තා ඒක තමන් ෂේම භූමිය වශයෙන් භාවිතා කරනවා. ඒ ෂේම භූමියේ ඉන්න ගමන් අන්න හිත ප්‍රඥාව භාවිතා කරලා පිරිසුදු කරනවා. කෙලෙසුන්ට එන්න දෙනවා, පිරිසුන් බව දැනගන්නවා, පිරිසුදු කරනවා. එන්න දෙනවා, කෙලෙසුන් බව දැනගන්නවා, පිරිසුදු කරනවා. ඔන්න ප්‍රඥාව විමුක්තිය අන්න හට ගන්නවා. පබ්බාතේ අන්තක්‍රියාය නතේ ಜಾති ජරූප ගාති. ඔන්න මෙබඳු මාර්ගයක ගමන් කරනවා නම් මේ ජාති ජරා මරණයන් සම්පූර්ණයෙන්ම කෙලවර කරන්න ඒ තැනත්තා බහුව්‍ය වෙනවා. කියලා බුදුරජාන් වහන්සේ මේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී මේ මාර්ගය එක්තරා අන්දමකින් අර සනාත කළා තියෙනවා. අපිට පැහැදිලි කළා මාර්ගය මේකයි කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ සතර සතිපට්ඨාන මාර්ගය සතර සතිපට්ඨාන මාර්ගයෙන් බොජ්ජංග දියුණු වෙන ආකාරය. ඒ බොජ්ජංග දියුණු කරමින් ඊළඟට චේතෝ විමුක්තියක් පඤ්ඤා විමුක්තියක් දක්වා යන ආකාරය බුදුරජාන් වහන්සේ බොහොම පැහැදිලිව ඒතකොට මේ සූත්‍ර දේශනාවල පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපිත් අපේ ශක්ති පමණින් මේ ලැබපු මනුෂ්‍යාත් භාවයෙන් මේ ලැබපු බුද්ධෝත්පාද කාලයෙන් මේ ශාසන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න අපි උත්සාහවත් වෙමු. මොකද මේ බඳු දේවල් පින්වත්නි හරිම විරලයි. මේ ලබලා තියෙන මනුෂ්‍යාත්ම භාවය හරිම විරලයි. මේ ලබලා තියෙන බුද්ධෝත්පාද කාලය හරිම විරලයි. ඉතින් මේකෙන් ඊටාම උපරිම ප්‍රයෝජන අරගෙන අපිත් ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ස්පර්ශ කරපු ඒ චේතෝ විමුක්තියින් පඤ්ඤා විමුක්තියින් ස්පර්ශ කිරීම සඳහා මේ අද කරපු දේශනාවත් මේ ධර්ම දේශනාවත් එකසේ උදව් වේවා කියලා ධර්ම දේශනාව સમાપ્ત කරමින් මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි අපි අද දවස මුළුල්ලේම විවිධාකාර කුසල කර්මයන් රාශියක නිරත වුණා. අටසිල් සමාදන් වුණා. තමන්ගේ ශක්ති පමණින් මේ සීලය ආරක්ෂා කළා. ඊළඟට ධර්ම සාකච්ඡාවකට සවන් දුන්නා. ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. ධර්ම දේශනාවකට සවන් දුන්නා. ඊළඟට සක්මන් භාවනාවේ නිරත වුණා. ඊළඟට පරයන්ක භාවනාවේ නිරත වුණා. සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කිරීම සඳහා අපේ ශක්තිපමණින් අපි උත්සාහවත් වුණා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. ඒ අය යම් අභව්‍ය ස්ථානවල සිටිත් නම් එයින් අත මිදේවා. ඒ සියලු දෙනාටම උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම පෙනී නොපෙනී උදව් කරන සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියොත් මේ පින් දැක උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස ඒ අයගේ යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් කර ගැනීම පිණිස මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. යම් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ අය තමා කළ කුසලයක් මෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයටත් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණිසම දුකින් මිදීම පිණිසම මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අප සියලු දෙනාට මෙතෙක් රැස් කරගත්තා වූ සියලුම කුසල් මේ භවය තුලදීම උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වත්නි අපි සම්ප්‍රදායනුකූලව එත්තාවතාච ආදී ගාථා සජ්ජහායනා කරලා පින් අනුමෝදන් කරමු.